පින්වත්නි නැවතත් සාදු කාර්යයක් භාවනා පිළිබඳ වේලාව භාවනා ඉතිහාසයේ බොහොම ඈතට යන බුදුරජාණන් වහන්සේගේ කාලයට ප්‍රථම එහාට යන භාවනා ඉතිහාසය මේ පිළිවෙතුන් උන්ටම දන්නා කාරණයක් අපේ බෝධිසත්වයන් වහන්සේ ආලාර කාලාම උද්දක රාම පුත්‍ර කියන ඒවකට හිටපු තාපසවරුන් දෙදෙනා වෙතට ගිහිල්ලා ඒ අයගේ ධර්මී ඉගෙන ගත්තා කියලා. ඒ අයට සෑහෙන තරම් උසස් ධර්මයක් තිබුණා. භාවනා ක්‍රමයක් තිබුණා සමත භාවනා ආලාර කාලාම තාපසයාට සත්‍ය සමාපatti ලැබෙන තුරු යන්න. සත්‍ය සමාපatti කියලා කියන්නේ රූපාවචර ධ්‍යාන හතර. ප්‍රථම ධ්‍යාන, ද්විතීය ධ්‍යාන, තෘතීය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන හතරයි. ඊළඟට අරූපාවචර ධාන තුන ආකාසනං ඡායතන විඥානං ඡායතන ආකින් සංඥායතන කියන එය තුන සප්ත සමාපatti ලැබෙන සමත භාවනාවකින් ලබන්න පුළුවන් ඉහළම තැන ලබන ඉතින් තම පොඩ්ඩක්වත් අඩුපාඩුවක් කියන්නට දෙයක් නැහැ සමත භාවනාවක ඉහළම ප්‍රතිඵල සබයි කිය එය ආලාර කාලාරයි සුද්ධකරාම සූත්‍රය කියන ශාස්ත්‍රයේදම තිබුණා ඉගෙන ගත්තා කියලා මේ පින්වතුන් ගන්නව අහලා තියෙනවා. සුද්ධකරාම සූත්‍රය අයිටත් වඩා ඉහළට ගිහින් තුන තව සමාපත්තියක්. අරූපාවචර සමාපatti හතරෙන් නේව සංඥා නා සංඥා යතන කියන අරූපාවචර ධ්‍යාන සමාධියක් ලබාගෙන තිබුණා. ඒ විදිහට ඒ තරම් ඉහළට යනකම් සමත භාවනා බුදුරජාණන් වහන්සේගේ කාලේ උන්වහන්සේ මේ තාපසවරුන් දෙදෙනා ළඟට ගිහිල්ලා ප්‍රථම තාපසයා වෙතින් සප්ත සමාපatti ගමනතු භාවනාව දිනු කරා. උත්තර රාමපුත්‍ර සාස්ත්‍රවරයා ළඟට ගිහිල්ලා අෂ්ට සමාපatti ගමන කරනට උන්වහන්සේ ඒ සමත භාවනාවෙන් නිමුණටපත් වෙනවා. ඒ අත්ංගේ මොක්ෂය එතනින් අවසන් එහි ඉෂ්ට විපාක වශයෙන් ඒ අය සමාපත්තියෙන් නැත්නම් ධානයෙන් පිළිගෙන නැතුව වාසය කළ මරණද බ්‍රහ්ම ලෝකයේ ඉන්නේ. අපේ බෝධිසත්වයන් වහන්සේ ඊට වඩා උසස් තත්ත්වයක් බලාපොරොත්තු වුණා. ඒ නිසා උන්වහන්සේ යුවා මෙතන ඉගෙනීම් ක්‍රමය තවත් තියෙනවලු කියලා. ආලාරකාලාම තාපස්තුමා කීවා සත්‍ය සනාපatti වලින් මගේ ඉගෙනීම් ක්‍රමය අපේ ඉගෙනීම් ක්‍රමය අවසානයි. බුද්ධක රාමපුත්‍ර තාක්ෂවරයා කීවා අෂ්ඨ සමාපත්තියෙන් අපේ ඉගෙනීම් ක්‍රමයේ අවසානයි. සාදා සංකල්ප ලක්ෂයක් පාරමී ධර්මයන් පුරලා අන්තිම භවයේ උපන්න ඒ බුදුසත්වයන් වහන්සේ ඒ සෑහීමකට පත්ුනේ නැහැ. උන්වහන්සේ ඊට වඩා උසස් මඟක් හොයන්නේ ඒ ඉතා උසස් මඟ තමයි විදර්ශනා භාවනාව. සමද භාවනාවට පසුව ලබන විදර්ශනා භාවනාව ඒ උසස් මඟ. ඒ උසස් මඟේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි සතර මඟ සතර කලනවා. ඊළඟ තත්ත්වය. අතන භක්ම ලෝකයට ගියාම අල්ප ගණන් දුකක් නැතුව එහි පියන සැප ඇතුව වාසය කරනවා. ඒ තමන් ලබාපු ධ්‍යාන බලයේ යෙදෙනාම ඒ බ්‍රහ්ම ලෝකයේ අවශ්‍ය ප්‍රමාණය අනුව සැනසලා එනවා මේ ලෝකෙට. එහෙම ඇවිල්ලා එකපාරටම බ්‍රහ්ම ලෝකයෙන් අන්තිම පහළට වැටෙන්නේ නැහැ. කර්මයක් මිනිස්යන් අතර වුණා බොහෝ බුද්ධිමත් බොහෝ ශ්‍රේෂ්ඨ තත්වයක අයදිනුනා ඒ මොකරි පුතිස්ස මහරහතන් වහන්සේ වගේ ප්‍රශ්නෝකීනේ ලාභී කෙනෙක් කියලා කියන්නේ ඒ වගේ හිතන්නට බැරි තරම් උසස් තත්වයක මනුෂ්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක් වෙනවා. මනුෂ්‍ය ජීවිතයේ අවසාන වෙනවා ආයමකාරක් දිනවනේ එහෙම කරනකොට සමහර විට තමන් මුසලකිල්ලේ අර ජීවිතය ගත කරා නම් ඊළඟ භවයේ අර තත්ත්වයට වඩා පහළට යන්න පුළුවන්. එහෙම ගිහිල්ලා කෙලවුර තිරිසනුක් වෙන්න පුළුවන් තායම ඉඩක් තියෙනවා. ඒ බෝධිසත්වයන් වහන්සේ කල්පනා කළේ එහෙම නැවත වරක් මහාට ආපහු එන මුඛ්‍යයක් නෙවෙයි ඊට වඩා සාර්වකාලික සුළයක් ලැබෙන මොක්ෂය. නිර්වාණය. උන්වහන්සේ පුදුනා කරේ. උන්වහන්සේ දැනගත්තා ඒ සම්භාවනාවෙන් පමණක් කළ හැකි දෙයක් නෙවෙයි. ඊට වඩා උසස් වූ විදර්ශනා භාවනාවක් අවශ්‍යයි. දැන් උන්වහන්සේ හරියටම දර්ශනා භාවනාව ඉගෙන ගත්තේ නැහැ. ඉගෙන ගන්න කෙනෙක් හිටියේ නැහැ. මේ සාංශාරික පුරුද්දන්ව උන්වහන්සේට ඒ අදහස් පහළ වෙලා. උන්වහන්සේ අර එදා තුමිච්ච දුක් නිවීමේ මඟ අත්හැරිය. මොකද දුකින් දුක නැසන මඟ එදා තිබුණේ. දුක නැසන්න නම් ශරීරයේ පුළුවන් තරම් දුක් දිනකෝ. දුකින් දුක නැසන මඟ. ඒ මඟ උන්වහන්සේ දීක තමයි අර අවුරුදු 6ක් මුළුවේ දුෂ්කර ක්‍රියා කළේ. ඒ නිවන් මාර්ග නොවන බව උන්වහන්සේ තේරුම් අරගෙන ආර්යශ්‍රායක මාර්ගයට දැස්සා. ආයමේව අරියෝ අට්ඨං විකෝ මග්ගෝ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. කලින් උන්වහන්සේ බුදුන් විසි තුන් නමක් අට නමක්ම අවශ්‍ය කරන කියන්නේ දීපන්තර බුදුරජාණන් වහන්සේගෙන් සිතිවිලි ලබාගත්තා. ඒ කල්පයේ නිමිති කිසිම සාක්ෂියක් ඇති. සූවිසි බුදු. මානසික හතර වෙනවා. එමනම් විවරණන්ට දීලා උන්වහන්සේ ඊට කලින් බුදුරජාණන් වහන්සේලා 23 නමක් ආශ්‍රය කරලා තියෙනවා. උන්වහන්සේ බුදු වෙන්නට බලාපොරොත්තු නිසා ඒ 23 ගෙන්න ධර්මඥානෙ දිනු කරගත්තා මාර්ගඵලෙන් ලබාගත්තේ නෑ. උන්වහන්සේගේ අරමුණ ඉක්ම රහත් වෙන නිවන් දකින්නට නෙවෙයි සම්මා සම්බුදුරේ නිවන් දකින්න. ඒ නිසා උන්වහන්සේ ඒ සසර බුදු අනුව බොහොම ඈතේ තියෙන මහා පුදුම වැඩක් මේ මොලේ කියන එක. මේ මේකේ කියනවන කල්ප වෙනව කරන්නේ ප්‍රශ්නයක්. මේ දැන් මේ පාර පිළිමක කලල බුද්ධි හටගත්ත මේ මිනිස්යාගේ මේ මොහොතේ තේරුම් ගන්නවා කියලා ඉතින් බැරි දෙයක් නමුත් දැන් පිළිගන්නවා අන්තම දැනෙනවා පූර්ව ජාතික දේවල් දැනෙන්නේ සිතින් තමයි අන්නේ ධාති කිව්වම ගිය ධාති ඉස්සර ධාති කීපයක් කරනවා බුදුවා පරිශන කියනවා. දැන් මේ ගැන යස්සන්ට සත්‍ය වූ කුරුමයක් නැහැ. ඒ නිසා සමහර දිනකට මතක් වෙනවා තමන්ගේ ඉතාම කුංචි කාලේ දේවල්. දස නොතේරෙන කාලේ දේවල් ඉස්ස දේවල් තමයි මතක් වෙන්නේ. मित्र रमेश मित्र जी अरुणेश्वर एक अरुण आते जितम खाना थे लिखा अन्ना तो मानसिक शरीर था मानसिक वायु तो हुई स्वागत में स्वागत किया तो भी लेकिन खा लिया मुश्किल में ඒ ළමයාගේ ශරීරය ධර්මයේ පංචාවුදාරින් පක්හරි කෙනෙක් ඇවිල්ලා කවුරුත් විශ්වාසය හදාගත්තා. ඒ කරන්න දෙයක් නෑ. ළමයා කියනවා කරන්න බැරි වෙලාව ඒ ළමයාට මේ හදාගත්ත එකන ඒ ලක්ෂණක හිතේ ඇලී හන්නන්නේ. හන්නන්නේ. ඒක හිතේ තිබුණා. මෙන්න කෙනෙක් තමයි මගේ वो だって கே. இந்த பொலிசிங் டவுசிசி. இதுக்கு பைடுவர் விசாரணை கே இல்ல, டவுவர் இருந்து. இதுல பலம் வந்து டி பொலிசிங் மூலமா இது நிஷ்கார். அதுல இனிய ஆப்கட்டல், ஈரக்கியாதியா. கிட்டத்தட்ட ஒரு சின்ன சொசனாత్మෙන් யாரும் இந்த சொசனாத்யா. அதுக்கு நம்ம முன்னு කෙලොස්තර මහත්මයාට මේ මුතුල මේගේ කියන ඩොක්ටර් ශර්කීත් කියන සමාජ ඉස්පිතාලට යන ප්‍රේම ප්‍රේම වික්‍රම අධිකරණ යන මොන එකවතාවක් කෙලොස්තර මහත්මයා කියන මේ මහත්මයාට මේ පුංචි කාලේවත් මතක් වෙනවා මතක් වෙනවා සාමාන්‍යයෙන් ඉඳලා වඩාත් මතක් වෙන දේවල් පුංචි කාලේවත් මතක් වෙනවා සත්‍යය මාත්මය කියන්නේ. භාර්යාවට අනිත් නෑයන්ට ඉහළට තල්ලා තියෙනකක් මාත්මයෙන් නෝනක් කරේ. දුස්සර මහත්මයා මා ගිහින් කියනවා මට කිසි විශ්වාසයක් නෑ මේක විතර මට විශ්වාසය කියලා. මොන්නේ කරන දේවල් මට මතක් වෙනවා මම කියනවා. ඒ මොකක්වත් නෑ මට කිසිවක් නෑ කියලා. මොකද කියලා ඒක හඳුනාට පස්සේ යන්න ඇතුණාම දෙදෙනා කරපු ඉස්සරහට තිබුණා මේ විදියක් නෑ කියලා. ඉස්සර මහත්මිය කිව්වා ඒක පුදුමයක් නෑ ඒක සිදුවේ නෑ ඔබේ නෙමෙයි මේ ඉස්සරහ සීපත් කරන ශෛල කියන කොටසේ ඊ මාය ඉතුරුවා. ඒක ඒ ශෛල වැඩිපුර වැඩ කරන්න පටන් ගත්තා. ඒ නිසා අපිට දුෂ්කාලේවත් මතක් වෙනවා. ඒ අරගෙන විශ්මසනීය කරන්නේ. ඉතින් අර පොඩි නාටකයක් නිසා ඉන්නේ ඒක ක්‍රියාවෙන් යුක්ත වෙනවා. කොහොමද කියනවා? කියනවා. කොහොමද? කොහොමද? ඇස්වල කියනවා. තුර මේ පිළිතුරු ආලැටි අර නුවර ගන්නේ කීකිය විශාලේ. කියනවා මේ ධම්ම චක්ක ප්‍රවර්තන සූත්‍රයේ පරිම නිසි පණිවිඩය. මුචුනස්. සතුටක් මොන සූත්‍රයේ කියනවා? ඒ කොහොමද එලා ඒ ළමයා ඒ ඉන්න පිළිගම කියනවා මිනිස්සු කියන්නේ නැහැ කියනවා මුතුම සාන්දු සංසාරට එනකොට ඒ හාමුදුරු පිටරේ මේක සම්පූර්ණ වෙනවා ඒක ලස්සනයි මුතුම සාන්දු එහෙනම් ඒ ඥානය දරුවම අපේ දුක්ඛ සත්‍යයන් වහන්සේට අර කලින් බුදුරුවන්ගේ කාලේ ඉගෙනගත්ත මේ ඒ විකල්පය ඇවිල්ලා දැන් මේ අන්තිම භවයේදී ලබාපු ශරීරයේ මුදේ සංකප්පල තියෙනවා කියන එක පිළිගන්නවා. ඒ නිසා උන්වහන්සේ කියන්නේ කරන නිවන් දෙන්නේ. මේ මාර්ගය දැනෙන්නේ. ඊට පස්සේ තමයි ආර්යචන මාර්ගයට ගලා නිවන අවබෝධ කරගන්න ඕනේ කියලා ඒ මාර්ගයේ වඩලා අපලත් දේශනාවෙන් දෙන්නේ. ඒ සිද්ධාර්ථ කාගෙන උන්වහන්සේ හරියටම පැහැදිලි කළ දුන්නා නිවන් මාර්ගය. අය මේවා රියෝ අටවිතු මාර්ගය. මේ ආර්යශ්‍රාවික මාර්ගයයි වෙන මාර්ගයක් නෑ. ඒකම මගයි. මේ මග අංග අටකින් යුක්තයි. ඒක දුරු කළා ගත්තම සීල සමාධි ප්‍රඥා. සීලයක පිළිපදලා සමත භාවනාව වඩලා විදර්ශනා භාවනාව වැඩිමින් තමයි මේ මේ සංසාරයෙන් මිදෙන්න පුළුවන් මේ මොහොතේ විද්වානී පිළිපදින්න පුළුවන්. ඒකෙන් තියෙනවා කරුණ සීල සමාධි ප්‍රඥා. සීල කියන කතාවට කියනවා මේ පිළිතුරු මේ ආරක්ෂා කරන සීලය. ඒකේ කියනවා ප්‍රමේය නිවන සීල තියෙනවා. ඒවා සීල. සමාධි කියලා කිව්වේ ඒකේ සමාධිය පිටිකර ගන්න සමත භාවනාව. අඥාන කියලා කිව්වේ විපස්සනා නිසා ඒ භාවනා ක්‍රම නියමසේ දැනගෙන ඉස්සේ ඉදිරි කරලා මේ සූත්‍රය පරිදි කරලා අපි භාවනා කරමු ඉගෙනගෙන ටික ටික වඩන්න දැන් අද පොඩි දවසේ මේ පිළිවෙලට මාර්ගයක් වුණ ඉන්න ඉන්න ටික වෙලාවක් වගේ භාවනා කරනවා ඒකට මේ පිළිවෙලට ආරම්භින් ගන්න ඇති පෞගේ දවස්වල මහරගම භාවනා සංඝාසනයක් කරනවා ඊට වඩා වැඩි විදියට භාවනා දියුණු කරන්නටයි මේ වැඩ පිළිවෙල කලින් පටන් ගත්තේ 1954 වේලාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාලය කාලේ. ඒ ශිෂ්‍යයන්ට ආචාර්යවරුන් කෙනෙක් ඇතුළු සමාජතාව පිට දෙහිමලයි ඉඳලා භාවනා කරන්න ඉන්නවා. උන්දා සිංහල. එතන පහසුවකට කියන්නේ එක්කෙනෙකුට එක කාමරයක් වෙන්නත් පුළුවන් මුස්තිල දුක තනියම භවනා කරලා. අන්තිමේදී වැඩි ගණනක් කාමර තියෙන ඒ කාමර 300ක් වගේ තියෙන සාමනාධි ශාලාව සූමිත්‍රා ශාලාව යන්නේ. මේ උපදේශ දීලා ඒ කාමරයට ගිහිල්ලා භාවනා කරනවා නැවත සීනුවන අවස්ථාවේ දාගන්නවා. සිවිල් කියනවා නාදකරාම නැවතත් එක්කස් වෙලා සාකච්ඡා කරලා දැන් භාවනාව පිළිබඳව ප්‍රශ්න කියනවා නම් ඒක විසඳගෙන තවත් උපදේශ ලබාගෙන නැවතවරක් සාමරෝධිනීම භාවනා කරනවා. ඒ විදිහට දවස් 3-4 පහ භාවනා කිරීම සිද්ධ කරනවා. ඒ අතරමඟදී නතර වුණා ඊට පස්සේ මේ ගංගොඩ විදිහට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නිවාස දෙකක් අරගෙන වාර ගණනක් ඒ විදිහටම මේ භාවනාව පුරුදු කෙරුවා. නාසික සම්පූර්ණ දීලා.